ඉද වික්කවේ බික්ඛු පටිසංකායෝ නිසෝ uppannam kama vitakkaං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවංගමේති uppannam ව්‍යාභාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවංගමේති uppannang vihinsa vitakkaං නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannupannē pāpakē akusale dhammē නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න අපේ මානසිකාරය සකස් කරගන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම. ඒ උතුම් ධර්මයට අනුව ප්‍රායෝගිකව අපි කොයි විදිහට හැඩගැහෙන්න ඕනද කියන කාරණාව පිළිබඳව කෙරෙන ධර්ම විග්‍රහයක් තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. ඉතින් අපි උපරිම වශයෙන් උත්සාහ කරනවා පින්වත්නි දේශනාවේ තියෙන කාරණාවලට අනුව ඒක ප්‍රායෝගික කරගන්න ආකාරය ගැන සාකච්ඡා කරන්න. සමහර වෙලාවට නොයේකුත් ආකාරයේ මතිමතාන්ත අපේ අතර ඇති ඒ අතර ඇති වෙන මතිමතාන්තර වලදී අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ සූත්‍ර පිටකයේ දිහාවට. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය යම් කිසි කෙනෙක් ඊටාම පරිස්සමෙන් බලන්න ඕනේ මතිමතාන්තර ඇති වෙනකොට ඒක සූත්‍රයට ගැලපෙනවද කියලා. සූත්‍රයට ගැලපෙනවද කියලා ගත්තහම අන්න ඒ සූත්‍රයට නොගැලපෙන්නේ නම් ඒක බැහැර කරන්න ඕනේ. යම් කිසි කෙනෙකුට ඒක නෑ මම අහවල් ගුරුවරයාගෙන් අහගත්තා අහවල් ගුරුවරයාගෙන් අහගත්තා අහවල් ගුරුවරයාගෙන් අහගත්තා කියලා හිතෙනවා නම් මෙහෙමයි මෙහෙමයි කියලා ඒ වෙලාවට මේ සූත්‍රයට පටහැනි දෙයක් පිළිබඳව අලුත් මතිමතාන්තරයක් හදනවා නම් මම ඉතා කාරුණිකව මතක් කරනවා අපි කළ යුතු දේ තමයි ඉසල සූත්‍රයේ තියෙන දේ අත්හදා බලලා ඉන්න. සූත්‍ර පිටකයේ තියෙන දේ අත්හදා බලලා ඉන්න. දැන් මම උදාහරණයක් කියන්නම්. අපි මේක අවතීර්ණ වෙන්න ඕන බොහොම වටින ඉතා වටින ධර්ම කාරණාවක් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. සබ්බාසව සූත්‍රයට අනුව. නමුත් වෙනත් කාරණාවක් මම මතක් කරලා ඉන්නම්. දැන් ඊපෙර දවසක මට කෙනෙක් මතක් කරනවා මෛත්‍රී භාවනාව නම් වඩන්නම එපා. මට අවවාදාත්මකව මේ ලිපියක් එවනවා මෛත්‍රී භාවනාව නම් වඩන්න එපා හම්බුනේ. ඒක කරන්න ඕනේ විදර්ශනාවෙන් පස්සේ. හරි. මේකට බොහෝ කරුණු ගෙනහැර පාලා කටයුතු කරනවා. මම හැමෝගෙම යහපත සඳහා මට හිතුණා මේ මේ ලිපිය ලියන්නේ ඊටාම වීරයෙන්, ඊටාම සිහියෙන්, ඊටාම උනන්දුවකින් ධර්ම මාර්ගයේ යෙදෙන අය කෙනෙක්. ඉතින් මගේ ගුරුවරයා මේ ආකාරයටයි මට උගන්වලා තියෙන්නේ කියලා ඒක සමාජගත කරන්න ලොකු උත්සාහයක් දරනවා. මේ අතර වාරේ ඒ ප්‍රායෝගිකත්වයක් දීලා තිබුණා එළියු මේ ප්‍රායෝගිකත්වය හරි වටිනවා. හරිද? මට දැන් වෙනද තරහාගේ තැන්වල තරහ යන්නේ නැහැ. මට දැන් වෙනද ඊර්ෂ්‍යා කරපු ඊර්ෂ්‍යාව ඇති වෙච්ච තැන්වල ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම රාගය ඇති වෙච්ච තැන්වල රාගය ඇති වෙන්නේ නැහැ. මට හොඳට පේනවා මේක නිර්ව්‍යාජ ලියුමක් කියලා. ව්‍යාජ ලියුමක් නෙවෙයි. අඩුම ගානේ නම ගමවත්වත් මතක් කරන්න තරම් වමනාවක්වත් තමන්ගේ தත්ත්වය ඇති කරවන්න ලොකුකමක් කියන්න එහෙම මොකක්ද මේ මං ගැන කරුණාවෙන් තමයි මේක ලියන්නේ. මේකදී අපි මේ වගේ අවස්ථාවලදී අපි හිතිය යුතු දෙයක් තමයි මගේ ගුරුවරයා කිව්වාය කියලා ඒක එක ක්‍රමයක්. විදර්ශනා ශුෂ්ක විදර්ශකයා මොකුත් කරන්නේ විදර්ශනාව වඩනවා. එතකොට යම් ගුරුවරයෙක් අපිට උගන්වනවා එක එක එක එක ගුරුවරු පින්නන්නේ අපිට මේක සාකච්ඡා කළ යුතු කාරණාවක් නේද මම කියන්නේ. අද මේ වර්තමාන කාලයේදී බොහෝ ගුරුවරු එදා බුදුරජාන් වහන්සේ කාලයේදීත් එහෙමයි. ගුරුවරු ඒ ඒ කෙනාගේ අවබෝධය අනුව ඒ ඒ කෙනාට රුචි පරිදි තමන්ගේ අනුගාමිකයින්ට නැත්නම් තමන් තමන්ව අනුගමනය කරමින් එන්නේ නැත්තන්ට එක එක ක්‍රමයට සමහර විදර්ශනා මූලික කරගෙන මේ ඉදිරියට යන්න මඟ සලස්වලා දෙනවා සමහර අය සමතේ මූලික කරගෙන ඉදිරියට යන්න මඟ සලස්වලා දෙනවා සමහර අය ඒක මිශ්‍රිත ක්‍රමයක් පාවිච්චි කරනවා ඒ මිශ්‍රිත ක්‍රමේ සමහර අය සමතේට බර වැඩි සමහර අය විදර්ශනාවට බර වැඩි. එක එක එක එක උපක්‍රම යොදලා කොහොම නමුත් සත්‍ය අවබෝධ කරගන්න කටයුතු සම්පාදනය කරලා දෙනවා. එතකොට සමහර ඇත්තෝ තමන් ඉගෙනගත්ත ක්‍රමයක් තියෙනවා නම් අන්නේ ක්‍රමයේ එල්බ ගන්නවා. හරි? දැන් මම කියන්නේ ඒ අය ඒ කියන ක්‍රමවේදය වැරදි නෑ. විදර්ශනාවක් වඩලා විදර්ශනා අවබෝධයක් සහිතව මෛත්‍රිය වඩන්න පුළුවන් නම් ඒකෙන් හොඳ තත්වයක් තියෙනවා තමයි. නැත්තේ නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද එතකොට මේ විදර්ශනා අවබෝධය හේතුවෙන් Tamanට මෛත්‍රිය වඩන්න පහසු වෙනවද නැද්ද? ගොඩාක් පහසු වෙනවා. අනිත් එක තමයි සත්ත්ව පුද්ගල සංඥාව වලට වැටෙන්නේ වැටෙන්නේ නැහැ. හරිද? වැටෙනවා වැටෙන ප්‍රමාණය නැති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සියල්ල කරන්න ගියේ සත්පුද්ගල සංඥාව අයින් කරගෙන අනිත් ඒවා කරන්න කිව්වේ. සත්පුද්ගල සංඥාව අයින් කර ගැනීම සඳහා කළ යුතු තව දේවල් වගේ තියෙනවා. ඉතින් අර විදිහට කරන අයට සාර්ථකත්වයක් නැතුව නෙමෙයි හොඳයි. එහෙම කළා කියලා තමන්ගේ ගුරුවරයා කියලා දුන්නා කියලා. හරිද? අනිත් අනිත් ක්‍රම වේදයන් බැහැර කිරීම හෝ අවඥා කිරීම හෝ සුසු තත්ත්වයක් නෙවෙයි. අනිත් ඒවා වැරදි කියලා සිතීම සුසු දෙයක්ුත් නෙවෙයි. අපි හැමෝටම ගෞරව කරන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. හරි. එතකොට මේ මේ ගෞරවණීය தত্ত্বය தত্ত্বයක් ඇති කරන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. එතකොට අපි ඇයි මම මෙහෙම කියන්නේ මේක මට ඇත්තටම ප්‍රශ්නයක් නද නෙවෙයි මේක සමාජගත කරන්න ඕන හින්දා මේ වගේ දේවල් ගැන මේක කිසි කෙනෙකුට අදාළ දෙයක් නෙවෙයි නමුත් මේව මතක් කරන්න ඕන. ඔබ වහන්සේට යම් අවබෝධයක් තියෙන බව පේනවා. මෙහෙමයි ලියන්නේ මේ. ඔබ වහන්සේ කැමතිනම් මේ 20ක් මේ කියන්නේ. හරි 20ක් වුණා ප්‍රශ්න නැහැ 20ක් නේද නෙවෙයි. නමුත් ඒක කොච්චර කැපදාකටද කියලා විනයානුකූලව අපි බලා ගන්න ඕනේ. මට ඔබ වහන්සේ කැමතිනම් මට දින 4ක් ඔබ වහන්සේට කමටහන් ලබා දෙන්න පුළුවන්. හරි. මම හිතන්නේ අපේ පොඩි ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඊට පස්සේ පොඩි ස්වාමීන් වහන්සේලා සකස් කරන විදිහ ගැනත් මේ ලිපිය අවවාදාත්මකව සඳහන් කරනවා. උන්වහන්සේලාට මෙහෙම කියලා දෙන්න, මෙහෙම කියලා දෙන්න. නේද? එනකොට පින්නත් මේ තමන්ගේ தত্ত্বය කියන එක පිළිබඳව නේද? මනාව වැටහීමක් තියෙන්න ඕනේ. තමන් ළඟා විය යුතු තැන් මොනවද? ළඟා නොවිය යුතු තැන් මොනවද කියලා. හරි. එතකොට අපි ඔක්කොටම අවවාදයක් විදිහට මම මේ දෙන්නේ මම උනත්. කෙනෙකුට අවවාදයක් දෙන්න නේද? දුසුද කියලා කියන එකවත් තේරුම් ගන්න බැරි නම් අඩුම තරමේ. නේද? යම්කිසි මාර්ගඵලයකට අවිල කියලා හිතන්න පුළුවන්. මේ ලෝකේ සත්‍ය తත්ත්වය තේරුම් ගන්න තරමට නෝනක් නැත්නම් යම්කිසි දේවල් යටපත් වෙන අවස්ථා තියෙනවා නැත්නම් කොහොම නමුත් අපි අන් අයට ගැරහීම කියන එක නවත්තලා දාන්න ඕන. අන් ක්‍රමවේදයන් සියල්ල වැරදි කියන එක නවත්තා දමන්න ඕනේ. එහෙම අපිට කියන්න බෑ. ඒකයි මම කිව්වේ ඒ ඇත්තන්නේ භාවිතා කරපු ක්‍රමවේදයේ ප්‍රතික්ෂේප කරන්න වැරද්දක් නෑ. දින හතරක් විදර්ශනා කරලා ඊට පස්සේ මෛත්‍රිය වැඩි කොච්චර හොඳද ඒකම කරන්න ඕන කියලාද කියන්නේ ඒක අනිත් ඒවා ඔක්කොම ප්‍රතික්ෂේප කළ යුතු කියන එක අපිට බලා ගන්න තියෙන තැනක් තමයි කර්ණීමේ සූත්‍රය. කර්ණීමේ සූත්‍රයේ ඉස්සෙල්ලාම තියෙන්නේ සක්කෝජුත සුජුත සෝචෝ චස්තමුදු අනතිවානී වශයෙන් අපි තුල තිබිය යුතු ගුණාංග. ඒ ගුණාංගයන් තියෙන කෙනාට ඉතාමත්ම නිවැරදිව මෛත්‍රිය වඩන්න පුළුවන් අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් කෙරෙහි තියෙන ප්‍රමාණයේ මෛත්‍රියක් සියලු සත්‍යයන් කෙරෙහි. ආන්ගේ මෛත්‍රිය වර්ධනය වෙලා ඒකාග්‍රයකටපත් වෙලා සීමා සම්වේද කියන තැනට ආවට පස්සේ ඒකාග්‍ර හිත පුළුවන් පින්නන්නේ දිට්ඨින් චනුගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනයයේද නහදාතු ගබ්බසේ යම් පුනරේති කියලා. ඉතින් ওই සූත්‍රය තියෙනවා. සූත්‍රයට ගලපන්න ගියාම ප්‍රශ්නයක් වෙනවා අර පැත්ත. ඉතින් ඒක සූත්‍රයක දිහාදී තියෙනවා නම් අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කම නැත්තේ නෑ. ඒවා පරණ ක්‍රම, ඒවා වැරදි, ඒවා ගතානුගතිකයි. ඕක කියෝ කියෝ කොච්චර කල් හිටියද? ඒක කියෝ කියෝ කොච්චර කල්වත් හිටියා තමයි කර්ණීයමෙත් සූත්‍රයේ කියෝ කියෝ. නේද? අපිත් කියනවා ඒක. ඕක කියෝ කියෝ හිටියා වැඩක් වුන්නේ නෑ කියලා. මෙකරුවේ මොකක්ද? කියවුවට ඒකේ තියෙන දේ ප්‍රායෝගික භාවිතයට ගත්තේ නෑ. ප්‍රායෝගික භාවිතයට ගන්නේ නැතුව ඒක වැරදි කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ පිළිගන්න. ප්‍රායෝගික භාවිතයට ගත්තා නම් ඒක ඒකේ තියෙන ආකාරයට කටයුතු කරා නම් නැහි ධාතු ගබ්බසේයම් පුනරේ. හරි නැවතත් ගැබකට එන්නේ නැති තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියන එකයි. ඉතින් ඒකින් දා මේ දේවල් පිළිබඳ අපි ඊ타මත්ම සංයමයෙන් ඊ타මත්ම ප්‍රවේශමෙන් බලන්න ඕනේ. තර්ක විතර්ක ඇති කරගෙන දැන් මේ කතාව ඇති ඔන්න එහා පැත්තෙන් තවත් පැතිකඩ කීපයකින් නේද තරහෙන් වාද විවාදකින් අන්න අපිට ගැහුවා මේ ගැහිමක් එහෙම නෙවෙයි ඒක කරුණාවෙන් මතක් කර දීම විතර අන්න අපිට ගැහුවා කියලා කවුරු වගේද එහෙනම් බුද්ධ ශාසනය පොරකණ්ඩ ශාසනය නෙවෙයි පින්නත් මම හැමදාම කියන මොන හරි වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද මෙන්න මෙහෙම කතා කරනවා කතා කරලා අපි එකමුතු වෙ යුතු තත්ත්වයක් තියෙනවා ඒකෙන්ද අන් අයට පහත් වෙන විදිහට ගරහනද පටිසන්තර කියන ගුණය මම හැමදාම මතක් කරනවා. දන්නවද? මේ පටිසන්තර කියන ගුණය අන් අයට මාත්‍රීය රිදීමක්වත් ඇති නොවන ආකාරයට කටයුතු කරන ගුණයක්. මේ ගුණය කොච්චරද කියලා නම් මම උදාහරණයක් කියන්නම් ධර්මයේ විනය සඳහන් වෙන ආකාරයට අන්න වික්ෂුන් වහන්සේ නමක් වඩන තවත් වික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන ආරණ්‍යයකට. මේ වික්ෂුන් වහන්සේ බාහිර වික්ෂුන් වහන්සේ නමක් වැඩියට පස්සේ උන්වහන්සේ වඩා හිඳ වෙලාවක් කරන්න ඕන අත්පිළිවෙත් ටික ඔක්කොම විනය සඳහන් වෙනවා. පසුව සඳයාමේ මේ ධර්ම සාකච්ඡා කරනවා. ධර්ම සාකච්ඡාවට අවතීර්ණ වෙනකොට මේ අරන්නේ භික්ෂුන් වහන්සේලා අර භික්ෂුන් වහන්සේගෙන් අහන්නේ කොහොමද? ඔබ වහන්සේලාගේ ගුරුවරු මේ පටිච්චසමුප්පාදය පිළිබඳ පොත්පත් පරිශීලනය කරනවද දන්නේ නැහැ. අහවල් ශේෂ්ඨය පිළිබඳ පොත්පත් ඔබ වහන්සේලාගේ ගුරුවරු අනුමත කරලා තියෙනවද දන්නේ නැහැ. පරිශීලනය කරනවද දන්නේ නැහැ. බලන්නකො අහන්න වෙන කවුරු හරි කියන්නේ. ඇයි ඒ? ඒ ශේෂ්ත්‍රය පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරන්න මේ දැනත්තා මේ විසුණු වහන්සේ ඒකට සුදුසු කෙනෙක්ද කියලා නින්දාවෙන් නැතිද නැත්නම් එලිම ප්‍රශ්නයක් අහන්න තිබුණා නේද? බලන්න එහෙම හොත් අනිත් විසුණු වහන්සලා ඉදිරියේ මෙයා අපහසුතාවයකට පත් වෙයි කියලා නේද අන්න අර වගේ. ඉතින් ඒකින්ද අපි අපි අත්‍තරම මහා නැමිත්ත නිමිත්ත නේද? යම් ආකාරයක පහළට වැටිච්ච ස්වභාවයකින් ජීවත් වෙන්න ඕනේ. හ්ම් එතකොටයි මාන්නය කියන එක නැති වෙන්නේ. ඒත් අන්න ඔක්කොම පහත් අන්න ඔක්කොම වැරදිය මගේ ක්‍රමයේ සහ මගේ ගුරුවරයාම හරිය කියලා අපේ බෞද්ධය එළව ගන්නවා. ඇත්ත එහෙම හිතෙනවා. හිතන්නේ ඇයි? මට සහනයක් ලැබුණේ මගේ ගුරුවරයා හින්දා. එතකොට ඒකට බැඳීමක් ඇති කරගෙන තියෙන. ඒ ක්‍රමවේදයට ඇලිලා. ඒ ඇලීම ඇල්ලලා තියෙනවා කියලා අපි දන්නේ දන්නේ නැහැ. ඒකින්ද මේ සියල්ලම අතහැරෙන්න ඕන. ඒ සියල්ලම අතහැරෙන්න ඕන. මම අභියෝග කරලා කියන එක නම් අතහරින්න ලේසි නෑ. හරිද? ඒකට තියෙන බැඳීම අතහැරලා සියලු සියලු ධර්මයේ මෙහෙමයි කියලා හැම කෙනා කියලා එහෙම එක වගේ හිතන්න පුළුවන් කමක් නැත්තේ නෑ හොඳට. කොහොම නමුත් කමන්නේ. ඒක වැඩි යහපත සඳහායි අපි මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ නොයෙකුත් දේවල් සාකච්ඡා කරනවානේ. අද දවසේ අපිට තියෙන්නේ ආශ්‍රවයන් සොය කරන සබ්බාස සූත්‍රයේ තියෙන හයවෙනි කාරණා පළවෙනි කාරණාව අපි අතහැරලා මේ සාකච්ඡා කරන්නේ අන්තිමට කතා කරන්න කියලා. ඊයේ දවසේ අපි සාකච්ඡා කරේ පරිවර්ජනා පහතබ්බා කියන එකයි මගහැරීම පිළිබඳව නුවණින් මගහැර කටයුතු කිරීම Tamanට කෙලෙස් උපදිනවා. අද අපිට තියෙන්නේ විනෝදනා පහතබ්බා කියන එක ආරම්භ කරන්නයි. මම හිතන්නේ මේ පිළිබඳව සාකච්ඡා කරන්න අපිට ධර්ම දේශනා කීපයක් ඕන වෙයි කියලා මගේ අදහස තියෙන්නේ. මොකද මේක තරම් වටින දෙයක් තවත් ඇත්තේම නැහැ. ඇත්තේම නැහැ. ඒකයි. ආශ්‍රව කියන එක මම හැමදාම මතක් කරන්න ඕනේ. ආශ්‍රවය දැනෙන විදිහ අපිට. ආශ්‍රව කිව්වහම මොනවද කියලා අහපු ගමන් අපිට කියන්න තියෙන මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthyaශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා. එහෙම කිව්ව ගමන් ආශ්‍රවය දන්නවද? එහෙම කිව්ව ගමන් ආශ්‍රවය දන්නවද? නෑ ඒ වචන ටිකක් දන්නවද? නේද? වචන ටිකක් දන්නවා පින්නත්. ආශ්‍රවය අපිට දැනෙන විදිහ මොකක්ද කියලා අපි විමසලා බලන්න ඕන. අපිට දැනෙන විදිහ මොකක්ද කියලා. පින්නත් මේ මම මෙහෙම කියන්න. මගේ ඇහැට පෙනිපෙනී තිබ්බ දෙයක් නොපෙනී යනකොට හරිද අපි හිතමු දරුවා අපි ගානකට එළියට යන්න යන්නේ. කොහෙට හරි යන්න යන්නේ. මොකද අවුරුද්දකට යන්න යනවා රට යන්න යනවා කියනකො. අම්මයි තාත්තයි දෙන්නා ගේ දොරකට ළඟටලා බලාගෙන. දැන් දවස් ගානක් ගෙදර හිටියා සන්තෝෂෙන් හිටියේ දැන්. හරි. දැන් මගේ ඇහැට මගේ දරුවව පේන්නේ ඈතට යනකම් බලන් ඉන්නව නේද? අන්තිම කොනටත් ගිහිල්ලා දරුවා හැරිලා මේ පැත්ත බැලුවද කියලා බලනවා. දැන් පෙනෙන්නේ නැහැ. දැන් පෙනෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? පේන්නේ නැතිනම් මොකද වෙන්නේ? ආහා මොකවත්ම වෙන්නේ මට වෙන්නේ නැති ඔක්කොම වෙන්නේ මම හැමදාම කියන්නේ. ඈ අඬාගෙන වෙන්න එනවා නේද? හ්ම් කඳුළු පිහපිය එනවා. මොකද ඒ වෙලා තියෙන්නේ? නොදැක ඉන්න බැරි ගින්න. නේද? නොදකින්නකොට දැක්ක දේ නොදකින්නකොට ඇතුලාන්ත ගින්නක් පරිදාහයක් අපහසුවක් ඇති වෙනවා ආන්ගේ ඇති වෙන්නේ අපේ තුල උපදින එක්තරා ධර්මතාවයක් හරිද විස බීජයක් આવොත් තමයි අසනීපයක් ඇතිවෙන්නේ නේද ඒ වගේ අපේ సంతානගතව සොම්නස් උපදිනවා දුම්නස් උපදිනවා නේද අන්න ඒ වගේ අපේ තුල ඇතිවෙන එක ධර්මතාවයක් නැත්තම් හැඟීමක්. එහෙම එකක් හින්දා තමයි මේ කඳුළු වැగిරෙන්නේ. හරිද? අන්න ඒ මොකද්ද? දැවිලි දැවිලි පිච්චිලි සහිත තීව්‍ර කටුක වේදනා මාරාන්තික වේදනා ඇතිවන්නේ නම් තමන්ගේ సంతානයේ කෙනෙක්ව දකින්න නැති වෙනකොට ඇහෙන්න නැති වෙනකොට යමක් අහන්න නැති වෙනකොට ආග්‍රහණය කරන්න නැති වෙනකොට රස විඳින්න නැති වෙනකොට පහස ලබන්න නැති වෙනකොට ආදරය ආදී ධර්මයන් ලබන්න නැති වෙනකොට අතුලාන්තයේ ඇති වෙන අන්න අර හැඟීම රත් වෙන දැවෙන පිච්චෙන ගතිය තමයි ආශ්‍රවය කියලා කියන්නේ. කියනවද දන්නේ මේ වෙනකොට. ඒක අහන්න දෙයක් නෑ පින්නත් මේ සීනාශ්‍රවයන් වහන්සේ කියන්නේ කවුද? රහතුත්මයාණන් වහන්සේට අන්න ඒ රහතුත්මයාණන් වහන්සේට එහෙම නෑ. අම්මව අඳුන ගන්නවා අම්මව මතක් වෙනවා තාත්තව මතක් වෙනවා හඳුන ගන්නවා කතා බහ කරනවා කෑම දකිනවා හඳුන ගන්නවා මේවා රස කෑම මේවා රස නැති කෑම කියලා හඳුන ගන්නවා හැබැයි තිබ්බා කියලා උද්දාමයක්වත් නොතිබ්බා කියලා පශ්චාත්තාවපයක්වත් හරිද තේරෙනවද එතකොට ඒක සහනයක්ද අසහනයක්ද මහා සහනයක් එහෙනම් අපි ලඟ වෙන්න හදන්නේ කොයි වගේ තැනකද නිරන් දකින්න කියලා අන්න ඒ වගේ තැනකට අපි කිට්ටු වෙන්න හදන්නේ ඒ වගේ තැනකට හරි? ඇයි මේ ලෝකේ මැරිලා යන්න තියෙන දේවල්? මැරෙනකොට දාලා යන්න තියෙන දේවල්. නේද? ඒ ගැන පිච්චුණා, දැවුණා කියලා. වෙනස් වෙන දේවල් ගැන පින්නන්නේ අපේ సంతානය. නැති වෙන දේවල් ගැන, paludu වෙන දේවල් ගැන, කැඩෙන දේවල් ගැන. පිච්චුණා, දැවුණා, රත් වුණා කියලා. ඒවා කැඩෙන්නේ නැති වෙනවද? ඒවා වෙනස් වෙන්නේ නැති වෙනවද? ඒවා බිඳෙන්නේ නැති වෙනවද? එහෙනම් මේ පිච්චීම, දැවීම, රත් වීම වැළපීම තේරුමක් ඇති දෙයක්ද තේරුම නැති දෙයක්ද? තේරුමක්ම නැති දෙයක්. එහෙම දැනගත්තට පිච්චෙන එක නවතින්නේ නැහැ. නේද? දැවෙන එක නවතින්නේ නැහැ. අන්න ඒවා නවත්ත ගන්නට මේ පිච්චෙන දැවෙන රත් වෙන ආශ්‍රවය නවත්වා ගැනීම සඳහා භාවිතා කළ යුතු හත් පැත්තකින් භාවිතා කළ යුතු ක්‍රම හතක් ගැනයි මේ සාකච්ඡා කරමින් අද කතා කරන්නේ පස්වෙනි හයවෙනි කාරණාව පිළිබඳව. ඉතින් මේක විතරකුත් ඇති. හරි යම් දුරකට තමන්ගේ කටයුත්ත සිදු කරගන්න. මොකද්ද මේ කියන්නේ? පටිසංකා යෝනිසෝ. හැම වෙලේම කියන්නේ පටිසංක මේ මේ සූත්‍රේ පුරාම තියෙන මොකද්ද? නුවණින් දකිමින් කියන එක. යෝනිසෝ මනස්කාරයෙන් යුක්තව. කවර යෝනිසෝ මනස්කාරයක්ද කියලා අපි පොඩ්ඩක් බලමු දැන්. හරිද? මේක කමක් නැහැ. 10 පාරක් 15 පාරක් එකම දේ කියවුණත් තමයි නේද? නමුත් අපේ ඇතුළට යම් දෙයක් ග්‍රහණය වෙනවා නම් මෙන්න මේ චුට්ට තේරෙනවා නම් මම මේ අත්තන්ගෙන් අහනවා. ඔය රත් වෙන, දැවෙන, පිච්චෙන දේවල් මගේ ජීවිතයට එකතුනේ ඇහෙන් බලපු දේවල්, කනෙන් අහපු දේවල්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් විඳ දේවල් හින්දාද නැද්ද? නේද? ඇහෙන් යමක් දැකලා යම් දවසක මේ සතුටුයි බොහොම හොඳයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා ඒ හිත ඇතුලේ ඇති වුණා වූ සතුට නැවත ඇතිවීම සඳහා බෙල්ල කැඩෙනකම් බලන් හිටියද නැද්ද <laughs> බෙල්ල කැඩෙනකම් බලන් හිටියා පුළුවන් තරම් බලන් හිටියා හැකි හැම වෙලාවකම බැලුවා අන්න ඒ බලපු එකේ ස්ථාපයට ඉරේ විලංගුවේ වැටෙනා වගේ වරෙන් තුනිකුත් කරා වගේ මොකද උනේ? නොබලා ඉන්න බැරි තත්යකට පත් වුණාද නැද්ද? එහෙම නේද ඔය ඔක්කොම උනේ? නේද? මම මහා ලෝකෙට මේ ලෝකෙ ඉපදිලා මොකවත් දන්නේ නැතුව. ඉපදිච්ච මම ඉපදිච්ච මම මොකවත් දන්නේ නැහැ. හම්බෙච්ච ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනසයි ආශිර්වාදයකට හම්බුණා වාගේ. නේද? පිස්සු හැදිලා වාගේ කුරුළු පැටවුත් මොකද කරේ? අම්මව දැකලා පණු කෑල්ලක් අරන් එනකොට කෑ ගහන. නේද? කිචි බිචි කිචි බිචි කිචි බිචි ගාලා කට්ටියම කෑ ගහන. මමත් පොඩ්ඩකට මේ ධර්ම දේශනාව නවත්තලා මට නිදිමතයි මම පොඩ්ඩක් නිදාගන්න. මුගක් දවස්වල නිදිමතයි. නේද? හ්ම් මට නිදිමතයි පොඩ්ඩක් මම නිදාගන්නම් කියලා නිදාගත්තොත් එහෙම මං කිව්වොත් නැගිටින්න බෑ මොකුත් කරන්න බෑ කියලා කට්ටිය මොනව කරද? ඔව් මේ ඉන්න පිටසත් කිචි පිචි කිචි පිචි කිචි පිචි කිචි පිචි ගාලා කෑ ගහනවත් නැද්ද? ගෙදරකට කට්ටියක් එකතු වුණාම කොහේ හරි තැනකට කට්ටියක් එකතු වුණාම කිචි පිචි කිචි පිචි කරලා කෑ ගහන මොනවද දන්නේ කෑ ගහන? මොනව ගැනද කියලා බලන්න. මම දැක්ක දේවල් අනිත් අයට කියනවා. මම අහපු දේවල් අනිත් අයට කියනවා. මම විඳපු දේවල් අනිත් අයට කියනවා. අනිත් අය දැක්ක දේවල් මං අහගන්නවා. එහෙමද නැද්ද? එහෙනම් මේ ලෝකෙට ආපු අපි ලෝකය හින්දා පිස්සු ඇట్లా ලෝකේ රූප දැකලා, සද්ද ඇහිලා, ගන්ධ රස ස්පර්ශයන් හම්බෙලා මේ බෙරගෙඩිය කියන මේ ශරීරයේ සැප හැදෙනවා ඒවා දකිනකොට අහනකොට මට සැප හැදිච්ච ඒවා මම කියනවා ඒ මම රූපයක් දැක්කා අන්න යන්නකෝ අරහේ යන්නකෝ බලන්නකෝ නේද දන්නවද ඒක මෙහෙමයි කියලා අර ඒ කිචි පිචි සද්දයකයි අර පණු කෑල්ල දැක්ක නේද කුරුළු අම්මා පණු කෑල්ල අරන් එනකොට කට්ටිය කෑ ගහනවා වගේ නේද මේ සද්දෙට මේ මේකට උද්දාමයටපත් වෙලා කට්ටියම කෑ ගහනවා ඔක්කොම කෑ ගහනවා පාසලක් අරන් බලන්න යන්තම් පොඩ්ඩක් ගුරුවරේ පන්ති නැතුනට ඒ පැත්තේ ඉන්න බෑ කිචි කිචි කිචි කිචි කිචි කිචි කිචි මකට කෑල්ල ගහන හරි රණ්ඩු වෙනවා නේද පැන්සලක් ගැන හරි කතා වෙනවා කරපු දෙයක් කියනවා අහපු දෙයක් කියනවා හවුද නැද්ද මේ ලෝකයේ උද්දාමයටපත් වෙලා මේක රසමසූලු කියලා හිතාගෙන කටයුතු කරන අපිට මේ ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තරම් සැප දෙයක් තවත් නැහැ කියලා පිස්සු හැදිලා වාගේ කටයුතු කරන අපි දන්නේ නැහැ මහා වහක් කෑවාක් මොකද්ද කාපු වහ නැතුව ඉන්න බැරි වෙනවා නැතුව බැරි වෙනවා ආසාවෙන් හැරි හැරි බලපු දේ ආසාවෙන් අහපු දේ ආසාවෙන් විඳපු දේ නැතුව බැරි තත්යකට පත් වෙනවා. කලින් තිබ්බ නැති ප්‍රශ්නයක් දැන් ඇවිල්ලා. තමන් ප්‍රිය කරන කෙනෙක් ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා පින්නත් මෙයා මැරුණත් මට කිසිම ප්‍රශ්නයක් හිතියත් එකයි නැතත් එකයි කොහෙද දන්නේ නැහැ මොනව කරුණාවක් දන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැකලා බැඳීමක් ඇති වුණාට පස්සේ පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න බෑ. මාව දැවෙන පිච්චෙන ගතියට එනවා. එහෙනම් මේ දැවෙන පිච්චෙන ගතිය ආවේ දැක සතුටු වීමෙන්ද නැද්ද? අසා සතුටු වීමෙන්ද නැද්ද? අභිනන්දනය කිරීමෙන් දැක අසා විඳ නැවත නැවත හොඳයි, සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා නේද? ඒවාෙහි යෙදීමෙන් තමයි ඒවා නැතුව බැරි තත්යකටපත් වෙලා ආශ්‍රය ඉපදුනේ. මොකද කියන්නේ? හවුද නැද්ද? පින්නත් මේ මේ හැම දෙයකම එහෙමනම් මේ ආස් අමත්තව ඉපදීමේ කෙලෙස් වැගිරීමේ ආරම්භය ඇහැ කනනාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය වලින් බාහිර දේවල් කැමැති අකමැති වශයෙන් సంతానගත වීමද නැද්ද මගේ ඇතුළට එංගන එක දොරටු ටිකෙන් දැන් පරණ ඒ වගේ වෙච්ච වැඩ පිළිවෙලක් තිබ්බා ඒ හින්දා දැන් දුක් විඳිනවා. දැන් අලුතෙත් එහෙම අලුතෙනුත් එහෙම වෙන ලක්ෂණ තියෙනවද නැද්ද දන්නේ දැන් අම්මලා ආච්චිම්මලා වෙද්දි තාත්තලා සීයලා වෙද්දි අඬන්න දේවල් එකතු වෙනවද නැද්ද ජීවිතේ? අඬන්න නෙවෙයි ඇඬෙන දේවල් ටික ටික ටික ටික එකතු වෙනවද නැද්ද? ඒ ඔක්කොම එකතු වෙන්නේ කොහෙන්ද? ඇහෙන්, කනෙන්, නාහයෙන්, දිවෙන්, ශරීරයේ මනස නේද? එහෙනම් ඔන්න අද දැනගත්තා ඒක. එහෙනම් පරණ එව්වා තිබ්බදෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් අලුතෙන් එන දේවත් අඩුම ගානේ නවත්ත ගන්න ඕනද නැද්ද? එහෙනම් මම ඔන්න දැන් අවවාදයක් දෙන්න යන්නේ දැන් මේ බණ ඉවර වෙච්ච වෙලාවේ ඉඳන් ආයෙනම් ඇහෙන් දැක සතුටු වෙවි ආයෙ හැරි හැරි බලන්න එපා අනෙන් අසා සතුට වේවි ආය ආය ආය ආය අහන්න එපා. ඒ කියන්නේ උද්දාමයටපත් වෙලා අභිනන්දනය කරන්න එපා. නැවත නැවත නැවත නැවත මේකමයි හොඳ මේකමයි හොඳ කියලා මේ ඒකෙම යෙදීදී යෙදීදී ඉන්න එපා. මොකද පස්සේ නැතුව බැරි වෙනවා. එහෙනම් අභිබන් කරන්න එපා. අදිනම් මේ වැඩේ කරන්න එපා. ආ කියලාද කියන්නේ? කරන්න එපා කිව්වහම ආ අපි කරන්නේ නැහැ. එහෙමද කියන්නේ? අන්න වචනේ ආ ওই වචනේ එනකන් තමයි බලන්න තියෙන්නේ. ගොඩාක් දෙනා දැන් මෙතන ශ්‍රවණය කරන අයත් රූපවාහිනියෙන් ශ්‍රවණය කරන අයත් වැඩි දෙනෙක් කියන්නේ උත්සාහ කරන්න. මේ ඇත්තෝ මේ මැදිරියට ආවේ මං ගැන විශ්වාස වෙන්නේ නැද්ද? මගෙන් අහනකොට අද ධර්ම දේශනාවට වඩිනවද කියලා මං උත්සාහ කරන්නම් කියලා කිව්වනම් මේ ඇයට තියෙන විශ්වාසය අඩු වෙනවාද නැත්නම් වැඩි වෙනවද? අඩු වෙනවා. උත්සාහ කරන්නම් කියන එකේ තේරුම නිකන් පුළුවන් වුණොත් පුළුවන් නම් බලන්නම් බැරි වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. එහෙනම් උත්සාහ කරන්නම් කියන වචනේ හරියන එකක් එහෙනම් මොකද කරන්නේ? කරන්නම් කියලා කියන්න බෑ. බැරි මොකද බැරි මම දන්නවා ඒකට මම ඒකට මගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙන බව. මේ මොහොතේ අදිස්ථාන ගත්තට පින්නත් මේ මොහොතේ අදිස්ථානයක් ගත්තට ඒ අදිස්ථානය කොච්චර වෙලා තියෙද කියලා මටවත් කියන්න පුළුවන්කම ඇත්තේ නැහැ. මගේ මනස මාව මොකද කරන්නේ? නොයේකුත් තැන්වල අරගෙන යනවා. බණ ඉවර වෙනකම් පැත්තක තිබ්බාවේ දැන් මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවෙත් සමහර වෙලාවට ආස්වාත් එක්ක ගිහින් හේතු වෙනවද නැද්ද? උයලා කියලා ආපු ඒවා බෙදාගෙන කෑවද දන්නේ නැහැ. නේද? <laughs> අද මං ගෙදර යනකොට පරක් වෙනවා කොහොම වෙයිද දන්නේ නැහැ. ඕවා ගැන මෙනෙහි වෙන ස්වභාවයක් කියන දේවත් ඇහෙන්නේ නැති තත්වයකටපත් වෙන ගතියක් තියෙනවද නැද්ද? ඒක මොකද්ද? කාර්යාලයේ වැඩ දාලා මෙතෙන්ට හදිස්සිය ආපු කට්ටියට වැඩියෙන් මතක් වෙන්නේ කොහොමද? කාර්යාලය. නේද? ගෙදර වැඩ දාලා මෙතෙන්ට ආපු කට්ටියට වැඩියෙන් මතක් වෙන්නේ කොහොමද? ගෙදර. කුඹුරු වැඩ දාලා මෙතෙන්ට ආපු කට්ටියට වැඩි මතක් වෙන්නේ කොහෙද? කුඹුර. තේරෙනව නේද? ඒක මතක් කරගන්නවද මතක් වෙනවද? ඒ මොකක්ද ක්‍රියාවලිය? අපේ මානසිකාරයයි. අපේ මානසිකාරයයි. අපේ මානසිකාරයයි. වැඩියෙන් වැඩියෙන් යෙදිච්ච තැනම ලගින ගතිය පූසෝ වගේ හරියට නිකන්. එහෙනම් ගෙදර ඉන්න පූස් පැටව මොකද? බුදිය පුතනමයි බුදියන් හදන. ආයෙ ගිහලා උදේ බලනකොටත් එතන. කාලයකට මිදියන්නේ එතන නම් ඒ දවස් ටිකේ මෙතනද නැද්ද? ආයෙ නෙවෙයි උස්සලා තිබ්බොත් ආයෙ එතනට වැටෙනවා. නොකානෝබි හරි බුදු. නේද? අන්න ඒ වගේ එක එක කාලවල වලට ලගින හිත ලගින තැන් වෙනස් වෙනවද නැද්ද? මගේ මානසිකාරය එක එක කාලවලට එක එක වරමුණු කරනවා. ඒවමයි. ගේ හදන කාලෙට වැඩියෙන් මතක් වෙන්නේ වැඩියෙන් කතා කරන්නේ මොකක් ගැනද? හා කියන්නේ නේද? නේද දරුවෙක්ගේ හරි විවාහ මංගල උත්සවයක් තියන්න හදපු කාලෙට වැඩියෙන්ම හැමෝම හම්බුනහම කතා කරන්නේ බුදියන්ට ගියාම එතනේ හීනෙන් පවා පෙන්නන්නේ මොකද්ද? විභාගයක් කරන කාලේ වැඩියෙන්ම අරමුණ තියෙන්නේ එහෙනම් අන්න බලන්න අපේ මනස නේද එක එක එක එක දේවල් වලට ඇදෙන ගතිය එහෙනම් ඔන්න ඔය ඉන්ද්‍රියන් පරිස්සම් කරන්ඩ ඉන්ද්‍රියන් පරිස්සම් කරන්ඩ ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන ඒවා ඇතුළට එන්න නොදී ඉන්ද්‍රියන් පරිස්සම් කරන්ඩ මුරට තියන්න ඕන කවුද? මුරට තියන්න ඕන කවුද? මුරකාරයෙක් ඕනේ. ඒ තමයි මගේම හිත. මගේම හිත. අන්න ඒ தත්ත්වයටපත් වෙච්ච දවසට කියනවා යෝනිසෝ මනසිකාරයටපත් වුණා හරිද? අන්න ඒකට කියනවා නාදි වාසේති කියලා. හරිද? uppannam kama vitakkam patisankha yoniso patisankha yoniso nuwanin dakimin uppannam kama vitakkan adivaseeti pajahati vinodeti අන්න ග්‍රන්ති කරෝති යන භාවං ගන්න uppannam vyapada vitakkan රූපයක් දැකලා කාම විතර්ක පහළ වෙන්න යනකොට හරිද කාම විතර්ක පහළ වෙන්න යනකොට දැන් ලස්සන රූපයක් දැක්කා වෙනදා වගේ නෙවෙයි දැන් මෙන්න අපේ කියලා දැන් මේක ගැන හිතන්නයි යන්නේ. හරිද? මගේ ඇහෙන් රූප දැක ඇතුලේ තැම්පත් වෙන්න එන්න දෙන්නේ නැහැ. කාම විතක් වලට පහළ වෙන්න දෙන්නේ නැහැ. අකුසලයට පහළ වෙන්න දෙන්නේ උප්පන් නූපන්නේ පාපකේ අකුසලයේ ධම්මේ. උපන් නූපන් පාපී වූ අකුසල ධර්මයක් මේකේ සකස් වෙන්න ඇහෙන් රූප දැක කනෙන් ශබ්ද අසා නාසයෙන් ගන්ධ ඉතින් දැක්කා දැක්කා විතරයි. එහාට එන්න දෙන්නේ හරිද? අන්න ඒ විදිහට අර නැවත නැවත උද්දාමයටපත් වෙවි උද්දාමයටපත් වෙවි උද්දාමයටපත් වෙවි බලන්ඩ හදනකොට වෙනදා පුරුද්දටම නටන්න හදනකොට මගේ මනස මට ඇවිල්ලා කියනවා ඔහේ ආය පුච්ච ගන්නද හදන්නේ නේද ඔහේට පිච්චුණා මදිද දැන් හරි ඔක මහා භයානක දෙයක් ඔක මහා හිරිහැර සහිත දෙයක් ඕක අනාගත කාමාශ්‍රව වැඩි වෙන දෙයක්. භවආශ්‍රව වැඩි වෙන දෙයක්. විත්‍යාශ්‍රව වැඩි වෙන දෙයක්. අවිද්‍යාශ්‍රව වැඩි වෙන දෙයක්. ඔය අසුබ දේ සුබ වශයෙන් ඔහෙට දැනෙන්නේ. හරි. ඕකෙන්ද තමයි සංසාරේ හැමදාම දුක් විඳින දුවන්නේ. ඔක තිරසන් සතුත් කරන වැඩේ. Taman කැමති තැන ලගින එක. හ්ම් ඔය විදිහට අපේ මනසම අපේ මනසම Tamanට මෙහි ආදීනවය පෙන්වා දුන්නොත් අන්න ඒ දෙන පැත්තටපත් වුණොත්ද නැද්ද ඒ වැඩේ වලකින්නේ ඒ වැඩේ වලකින්නේ එතකොටයි අන්න ඒකට කියනවා නාදිවාසීති අපේ සිතම අපේ මනසම අපිට දැඩි බලපෑමක් කරනවා මොකක්ද කෙලස් ඇතුල් කරගන්නේ නැති වෙන. ඇහෙන් රූප බලා අභිනන්දනය නොකරනද කනෙන් ශබ්ද අසා අභිනන්දනය නොකරනද නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්ධ රස ස්පර්ශ මනසට ආදර ආදී ධර්ම ලබා අන්න ඒවා ඒවායින් උද්දාමයටපත් වෙලා නැහත හැරි හැරි බල බල ඒකෙම ඒකෙම läග läග läග läග ඉන්න දෙන්නේ නැතුව මේක නවත්තන වැඩපිළිවෙල කොහෙන්ද හැදෙන්න ඕනේ? තමන්ගේ මානසිකාරය. තමන්ගේ මානසිකාරය මෙයාගෙන විමසිල්ලෙන් ඉඳීමෙන් මොකද කරන්න ඕනේ? මේක තුල මේ සිද්ධිය සිද්ධ වෙනවද සිද්ධ වෙනවද සිද්ධ වෙනවද සිද්ධ වෙනවද කියලා බලන තත්ත්වයක් නෙවෙයි බැලෙන තත්ත්වයකට තමන්ගේ මනස සකස් කර ගැනීමයි. බැලෙන තත්ත්වයකට. හරිද? අපේ මනසේ වැඩේ කරනවා. හරියට නිකන් ගේට්ටුවේ මුරකාරයෙක් තියෙනවා හොරෙක් පැන්නොත් කෑ ගහන්න කියලා. හොරා පයින්නකොට මුරකාරයා මෙන්න හොරු පයින්නෝ කියලා කෑ ගහනවා. ආන් එතකොට අඳුර ගන්නවා. නේද? එතකොට අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හොරුන්ට පයින්න දෙන්නේ නැතුව තියෙන මුරකාරයා වාගේ. හරියට නිකන් අර හැප්පෙන්න යන වාහන වලට දැන් අලුත් වාහන වල තියෙනවානේ පස්සට වාහනේ පස්සට ගන්නවා. ගන්නකොට දිත්තියට අඩියක් දෙකක් පිට වෙනකොට තාප් එකට හරි මොකක් හරි එකට වාහනේ කෑ ගහනවා. ඒකට කියනවා සංවේදකයක් හයි කරලා කියලා නේද? සෙන්සර් එකක් හයි කරලා. දැන් අපි මේ කරන්න හදන්නේ මොකක්ද? <laughs> නේද? හ්ම්. සංවේදක උපකරණයක් හයි කළා. මොකද ඇහැට කනට නාසයට දිවට ශරීරයට ඇත්තටම සංවේදයක් නේද? සංවේදකයක්. ඒ කියන්නේ ඒකට දැනෙනවා. ඒක ඇතුල් වෙනකොට අපේ මනස සංවේදී ඇතුල් වෙන දෙන්න නැතුව ආරක්ෂා කරගන්න. හරිද? ආන්ගේ தත්තටපත් වෙන තාක් කල් ඔය වැඩේ සිද්ධ වෙන එක නවතීද නැද්ද? නවතින්නෙම නෑ. අන්න ඒකයි මේ අත්තන්ට මං කිව්වහම එහෙනම් ඔහම ඉන්න කියලා මේ කට්ටිය විපිලිසර වුණා. උත්සාහ කරලා බලන්න නේද? උත්සාහ කරලා බලන්න. හරිද? නැත්තම් අද්ද නැතුව හිටියා මං කරන්න කිව්වහම. කරනවා නෙවෙයි කෙරෙන තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඒක කෙරෙන්න අවශ්‍ය කරන මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඒක සකස් වුනහම කියනවා යෝනිසෝ මානසිකාරය සකස් එහෙම එකක් හදන්න පුළුවන් දෙයිද? එහෙම එකක් හැදෙනවා පින්වත් නේ අපේ. මොනවා කරොත්ද? නැවත නැවත නැවත නැවත මෙනෙහි කරොත්. හරිද? ඇහෙන් රූප දැක කනෙන් ශබ්ද අසා නාසයෙන් ගන්ධ දිවෙන් රස ශරීරයෙන් පහස මනසින් ධර්ම ලබා ඇති කරගත් ඇති වෙච්ච වින්නහිය හරි වැටිච්ච අමාරුව ඒ කියන්නේ ආදීනමය නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙහි කරන්න ඕන. ඒක නොකර සිටීමෙන් ඒ ඒක කිරීමෙන් ලැබෙන ආනිසංස වාරය නැවත නැවත නැවත නැවත මෙහි කරන්න. හරි මේක කොච්චර සුවදායක තත්යකට පත් වීමක්ද කියලා අපිම පින්නත් පොඩ්ඩකට විමසලා බලන්න මම අහන මේ අතන්ගේ ඉතා බැඳීමක් තියෙන කෙනෙක් ඉන්නවා. ඒ බැඳීමක් තියෙන කාලෙදී අපිට එයාගෙන් වෙන් වෙලා ඉන්න බෑ. වැරද්දක් වුණොත් හරිය අමාරුයි. නේද? කාලයක් ආශ්‍රය නොකර ඉඳලා මේ බැඳීම අඩු වෙලා යනවා. ඊට පස්සේ කොහොමද? ප්‍රශ්නයක් නේද? එතකොට සහනෙන් ඉන්න බැඳීම තියෙන කාලෙද බැඳීම නැති කාලෙද? බැඳීම නැති කාලේ එයා හින්දා සහනයි. එහෙනම් අතීතයේ තිබිලා දැන් නැති බැඳීම් හින්දා අපි පින්නන්නේ අපි තාම තාම තාම ගැඹුරෙන් සත්‍යවාදීව මහා මහා කම්පනයක් Tamange ඇතුලේ ඇති කරගනිමින් කරන්න බැරි මේ වැඩේට ලෑස්ති වෙන්න කියලා මම කියන්නේ. කරන්න හරි අමාරු වැඩේ. මෙන්න මේ තීරණය ගන්න බෑ අපිට. මේ වෙලාවේ තියෙන බැඳීම් හින්දා ඒ තීරණය ගන්න බැරි. මං අහනවා අතීතයේ තිබිලා නැති වෙච්ච බැඳීම් දැන් කරදරයක්ද? දැන් ආශ්‍රව උපද්දවනවද? අතීතයේ තිබිලා දැන් නෑ මම ළඟ. අතීතේ මට තද ආශ්‍රව තිබුණා. ඒ බැඳීම ටික ටික ටික ටික කාලයාගේ ආරම්භයෙන් නැති වෙලා ගියා. දැන් මේ බැඳීම හින්දා හෝ මේ පුද්ගලයා හින්දා හෝ මේ වස්තුව හින්දා හෝ මට ආශ්‍රව උපදිනවද? නෑ. එහෙනම් ඒක පිළිබඳ ප්‍රශ්නයක් දැන් සමහරට පාරේ යනකොට දැක්කොත් මගේ ඇරලා යන ගතියක් තියෙනවා. ඉස්සර කියනවා එක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ කියලා. දැන් දැක්කොත් එහෙම වැඩේ රග්ගාල මේ පැත්තෙන් පැන ගන්න ඕනේ නැහැ. මගේ ඇරලා යන ගතිය තියෙනවා. තේරෙනවද අපේ හිතේ වෙනස එහෙනම්? පරණ ඒවා හින්දා මට ප්‍රශ්නයක් නැති වෙච්ච ආශ්‍රව වලින් මට ප්‍රශ්නයක් දැන් අපි හිතමු මෙතන ඉන්නවා අම්මේ. හරිද? තාම දරුවෝ විවාහ වෙලා නැහැ. අනාගතේ දරුවෝ විවාහ වෙලා ආච්චියම්මෙක් වෙන්න ඉන්නේ. හරි? දැන් තාම මේ මුණුපුරෙක් ගැන පිළිසිඳ ගෙනවක්වත් නැහැ තමන්ගේ දරුවන්ට. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ ඇති වෙන්න තියෙන බැඳීම් ඇති වෙන්න තියෙන අනාගතේ එන්න තියෙන ආස්තවයන් දැම්මාව පුච්චනවද? නැහැ. ඒක මට අදාළ නෑ. මොකද මුණුපුරෙක් කෙනෙක් කියන දැකලවත් නැත්තම් තාම මාව පුච්චන්නේ එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද? දැන් තියෙන දේවල් නේද? එහෙනම් ප්‍රශ්නේ විසඳ ගන්න නම් මොකද කරන්න ඕන? අතීතේවා ගියා ගියා තමයි. ඒවා නැවත මෙහෙ නොඑන්න වග බලා ගන්න ඕනේ. ඊළඟට අනාගතේ ඒවා මේක අස්සට වින් ගන්න දෙන්නේ නැතුව නවත්වා ගන්න ඕනේ. තියෙන ඒවා අයින් කර ගන්න ඕනේ. තියෙන ඒවා අයින් කර ගන්න ඕනේ. නේද? තියෙනවා අයින් කරලා මම එක කිව්වේ මහා මේරු පර්වතයක් කම්පණය වෙනවා වගේ තමන් මේකට ලෑස්ති වෙන්න ඕනේ. මේක කරන්න පුළුවන් පින්නත්. තියෙන ටික ගැන මේ වෙලාවේ අයින් කරන්න හිත දෙන්නේ නේද? ඒ මොකද ඒකට මේ වෙලාවේ තියෙන අකුසලයේ ප්‍රබල තියෙන හින්දා. අන්න ඒ පොඩ්ඩ තමයි අපිට කඩා ගන්න හැමදාම බැරි. හරි ඔන්න ඔය ප්‍රශ්නේ විසඳගන්නේ නැති හින්දා සසර එළදෙනගේ වැඩේ කාවද හොයන්නේ? අය කියන්නේ. එළදෙනගේ වැඩේ පැටියා හොයන. මොකද්ද? එළදෙනගේ වැඩේ පැටියා හොයන එක. පැටියාගේ වැඩේ අම්මා හොයන එක. ඉතින් ඔන්න ඔය වගේ ඒ ඒ කාලෙට මනසට දැනෙච්ච ඒවා හොය හොය අපි ඉන්නවා. ඒ කාලේ බොහොම පොඩ්ඩයි. ඔන්න පොඩ කඩා ගන්න බැරුව එළදෙන්න වෙනවා, බල්ල වෙනවා, වේය වෙනවා, මිය වෙනවා, ඉබ්බ වෙනවා, කුකුල වෙනවා, නරි වෙනවා, ප්‍රේතය වෙනවා, භූත වෙනවා, බලයක් වෙනවා, නිරිසත් වෙනවා. ඔය ඔය ඉතින් ඔය රවුමක ගහයි. හැමදාම පුංචි තැනකට ඇවිල්ලා. පොඩි තැනකට ඇවිල්ලා. එහෙනම් එන දේවල් නවත්ව ගන්න වැඩපිළිවෙල තමයි නාදිවාසේපි කියලා කියන්නේ. හරිද? තමන්ගේ ඇතුළාන්තයට කිසිමම කිසි දෙයක් ඇතුල් වෙන්න නොදී ආදීනව ආනිසංස මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මොකද කරන්න ඕනේ? තමන්ගේ මානසිකාරය සකස් කරගන්නවා පින්වත්නි. කිසිම විදිහකින් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන දේවල් වලින් කිසිවක් ඇතුළට එන්න දෙන්නේ නැති වෙන්න මානසිකාරය හදන්න ඕනේ. ඉතින් මම කියන්නේ ප්‍රායෝගිකව මේක කරන්න. හරිද? ඉන්න ගමන් මෙනෙහි කරන්න. ඇහෙන් රූප දැක මට වෙච්ච දේ කියලා මෙනෙහි කරනවා. මට දැනට පිච්චෙන දේවල් ඔක්කොම කොහෙන්ද ආවේ? ඇහැ කරනාසය දිව ශරීරය මනසෙන් ආවේ. අනාගතේ එන්නේ ඒවයින් කොහොමද ආවේ කියලා තමන්ම හොයලා බලන්න තමන් ගවේෂකෙක් වෙන්න. ඔව් මට අද පිච්චෙන දේ. එදා මම පළවෙනි වතාවට දැක්ක වෙලාවේ මගේ මනස මට කිව්වනම් ඔහේ ඕක ආයතරයක් බලන්න එපා ආයතරයක් බලන්න එපා කියලා මාව තල්ලු කරා නම් මට ඉඩ දුන්නේ නැත්තම් අද මට දුකක් තියෙනවා. යම් කිසි කෙනෙක් ගැන කියලා හිතන්නකෝ. නේද? එදා පළවෙනි වතාවට මට සිතුවිල්ලක් එනකොට මුණුපුරා පිළිසඳගෙන කියලා. හරිද? නැත්තම් දැන් ලැබෙන්නයි යන්නේ කියලා. ඒ වෙලාවේ ඉඳන් මම ඒක ගැන ඒ දකින්නේ කොයි වෙලාවෙද දකින්නේ කොයි වෙලාවෙද දකින්නේ කොයි වෙලාවෙද කියලා මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ආසාව උපදිනකොට මනසෙන් මගේ මනස මට කිව්වනම් ඔහේ ඔය මොනවද ඔය කල්පනා කරන්නේ හ්ම් ඔය කුණු මස් කෑල්ලක් ගැන නේද හිතන්න පටන් ගන්නෙ ඔය දුග්ගුලියක් ගැන නේද හිතන්න පටන් ගන්නෙ ඔහෙට අදාළ නැති දෙයක් ඔහෙක කරගන්න හදනව නේද කියලා මනසින් අරමුණු අරගෙන ආස්කව උපදින தත්ත්වයට එන්න දෙන්නේ නැතුව මට පණිවිඩය හම්බුණා නම් කොහෙන්ද? මගේ ඒව මනසින්. මම හදාගෙන තිබුණා නම් ඒ විදියට. නේද? හදාගෙන තිබුණා නම් අද මට ව්‍යසනයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් පජහති විනෝදේති බිහන්ති කරෝති අනභවංගමේති කියන එකක්වත් නෙවෙයි සාකච්ඡා කරේ එකක් විතරයි. මම කිව්වේ මේක අරන් වටන දෙයක් තවත්. හරි? මේක තරම් වටින දෙයක් තවත් නැහැ. මේක තමයි පාලම. ඊටක මේකට කියනවා ප්‍රහාණ සංඥාව කියලා. මේක තමයි අපි මේ කුණු ගොඩේ ඉඳලා යහපත් තත්යකට නැත්තම් වැරදි සංඥාවල ඉඳලා නිවැරදි තත්යකට පත්කරන්න අපිට අවශ්‍ය කරන දැනුම භාවිතා කිරීමට අපේ ඇතුලෙන් එන්නා වූ සංඥාව එන මනස්කාරය හරිද ඉතින් මේ මනස අපිට ওই විදිහට වැඩ කරන විදිහට සකස් කරන්න පුළුවන් දෙයිද? පුළුවන් නේද? ආශ්‍රව අඩු වෙන විදිහේ මානසිකාරයට කියනවා අයෝනිසෝ මානසිකාරය. ආශ්‍රව වැඩි වෙන විදිහේ මානසිකාරයට කියනවා අයෝනිසෝ මානසිකාරය. ෘතවත් ආර්ශාවකයා. බොහෝ අසුපිරුතෙන් ඇති කෙනා ධර්ම ශ්‍රවණය කරපු කල්යාණ මිත්‍ර ආශ්‍රය කරපු කෙනාට මෙන්න මේ මානසිකාරය ඇති කරගන්න පුළුවන් බව ධර්මය සඳහන් වෙනවා. මේ සින්දා අහගෙන විතරක් ඉඳලා වැඩක් නැහැ. බොහෝම අඩු කාරණා ටිකක් තමයි ඒක ධර්ම දේශනාව කියලා කාරණා වශයෙන් කියන්නේ. නමුත් ප්‍රයුත් දේවල් බොහොමයක් වෙනවා. මම මේකට ආරාධනා කරනවා දවසකට එක වෙලාවක් දාගෙන මේක කරන්න. හරි? ඔතන අපි කතා කරේ අත්‍තරම ඉන්ද්‍රිය සංවරයක් ගැන නේද? එහෙනම් ඉන්ද්‍රිය සංවර කරනවා නෙවෙයි ඉන්ද්‍රිය සංවර කෙරෙන විදිහට අපේ මනස්කාරය සකස් කරගන්න ඕනේ. එහෙනම් බෙහෙත් දෙන්න ඕනේ දෙන්න ඕන තැනට මං අද ඉඳන් මේ විදිහට ඉන්නවා කිව්වට මේක සිද්ධ වෙන්නේ නෑ අදිස්ථානය කියන්නේ එකක් විතරයි එකක් විතරයි සිද්ධිය සිද්ධ වෙන්න අවශ්‍ය කරන එකක් විතරයි ඒ තදින් ගැනීම තද අදිස්ථානයකින් හිතර ගැනීම නෑ ඒවා අභිබවා තමන්ගේ උතුම් යහපත උදා කරගන්න කටයුතු කරගන්න ඕනේ ඉතින් ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස වාරයෙන් මේ හැම දිනකටම ධර්ම ශ්‍රවණය කිරීම විතරක් නෙමෙයි පින්නත් නේ මේ මැදිරියේ ඉන්න ඇත්ත තමන්ගේ බාහුවලය උදලා හරියම්බ කරගත්ත ධනෙ වේපදාන් කරලා සිද්ධ කළේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය. මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය සිද්ධ කරපුවාම මේ ධර්මය කොහේ හරි තැනක ඉඳලා කෙනෙක් අහගෙන ඉන්න කෙනෙක් අහන අහන වාරයක් ගානේ ඒ ඇත්තන්ගේ චිත්තසංතාන ධර්මයේ රුවා ගන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය උපදිනවා. අවශ්‍ය කරන වීරිය උපදිනවා. ඒකින්දා ධර්ම දානය කියන්නේ තාම ඉහළම පුණ්‍ය කර්මයක් ඉහළම දානයක්. ලෝක සත්‍යයන්ගේ යහපත වෙනුවෙන් ධර්ම දානයක් සිදු කරපු මේ අත්තන්ට උතුම් යහපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මහනුවර පදිංචි ශ්‍රියානි සෙනවිරත්න හා ශිරානි අබේසිංහ හා ඇල්කඩුව මහත්මීන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. එස්.එම්. සේනානායක මහත්මිය මේ පරිලෝය යන්නට යෙදුණ ජයම්පති දාබරේ මහතා, ඇල්කඩුව මහතා, ඒ දොළොස්වල මහතා ඇතුළු සහභාගී වූ සියලු දෙනා නමින් ඔව් මෙහි අරමුණු වශයෙන් සඳහන් කරලා තියෙන්නේ එස්.එම්. සේනානායක මහත්මිය, ජයම්පති දාබරේ මහතා, ඇල්කඩුව මහතා, ඒ දොළොස්වල මහතා ඇතුළු සහභාගී වූ සියලු දෙනා නමින් මේ පරිලෝකීය ඥාති මිත්‍රාදීන් පුණ්‍ය අනුමෝදනා කිරීමත් නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන සැමට උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ ධර්ම දාණය හේතු වේවා කියන අදහසින් තාක් හිටියෙන් තමන්ගේ අදහස් දක්වමින් ධර්මය දේශනා කරන්නම වැඩියෙන් කාලය යොමු කරවන්න වැඩියෙන් කාලය යොදා ගන්න තමන් වෙන් කරගත්ත කාලය යොදවගත් මේ පින්වත් අයට සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා මේ පරිලෝකයේත් අන්න මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා සාදු සාදු සාදු